සංඛාරුප්පත්තේ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරතේ 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍ර කෝ භගවා භික්ඛෝ අහමන්තේසි භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සොං භගවා ඒතදවෝචේ සංඛාරුප්පස්සින් වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත වාසිස්සාමි තේ එවං භන්තේති කෝතේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවායේ සදවෝච ඉද භික්ඛවේ භික්ඛෝ සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ඡාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස එවං හෝති අහෝ වතාහං කායස්ස බෙහෙදා පරං මරණා කත්තිය මහා ශාලානං සහව්‍යතං උපපජ්ජේයන්තේ සෝතං චෙත්තං දහතේ තං චෙත්තං අදිඨාතේ තං චිත්තං භාවේති තස්සතේ සංඛාරාච විහාරාච එවං භාවිතා එවං බහුලී කතා తත්‍රෝපපත්තියා සංවත්තන්තේ අයං වික්ඛවේ මග්ගෝ අයං පටිපදා తත්‍රෝපපත්තියා සංවත්තති පුනච පරම් වික්ඛවේ වික්ඛෝ සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ඡාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස එවං හෝති අහෝ වතාහං කායස්ස බෙහෙදා පරං මරණා බ්‍රාහ්මණ මහා ශාලානං වා තේයාලං ගහපති මහා ශාලානං වා සහව්‍යතං උපපජ්ජේයන්තේ සෝතං චෙත්තං දහතේ තං චෙත්තං අදෙඨාතේ තං චෙත්තං භාවේතේ තස්සතේ සංඛාරාච විහාරාච එවං භාවිතා එවං බහුලේ කතා සත්‍රෝපපත්ත්‍යා සංවත්තන්තේ අයං වික්ඛවේ මග්ගෝ අයං පටිපදා සත්‍රෝපපත්තියා සංවත්තතේ පුනච පරම් වික්ඛවේ වික්ඛෝ සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ඡාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස සුතං හෝති චාතුම් මහරාජිකා දේවා දීඝායුකා වන්නවන්තෝ සුඛ බහුලාති තස්ස එවං හෝති අහෝ වතාහං කායස්ස බේදා කරං මරණා චාතුම් මහරාජිකානං දේවානං සහව්‍යතං උපපජ්ජේයන්ති සෝතං චිත්තං දහතේ තං චිත්තං අදිඨාතේ තං චිත්තං භාවේතේ සස්සතේ සංඛාරාච විහාරාච එවං භාවිතා එවං බහුලේ කතා සත්‍රෝපපත්තියා සංවත්තන්තේ අයං වික්ඛවේ මග්ගෝ අයං පටිපදා සත්‍රෝපපත්තියා සංවත්තති පුනච පරම් වික්ඛවේ වික්ඛෝ සද්ධාය සමන්නාගතෝ හෝතේ සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ඡාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස සුතං හෝති තාවතින් සා දේවා තේයාලම් යාමා දේවා තේයාලම් තුසිතා දේවා තේයාලම් නිම්මාන රසේ දේවා සේයාලම් පරනිම්මෙත වසවත්තිනෝ දේවා දීඝායුකා වන්නවන්තෝ සුඛ බහුලාති තස්ස එවං හෝති අහෝ වතාහං කායස්ස බෙහෙදා පරං මරණා පරනිම්මෙත වසවත්තේනං දේවානං සහෝයතම් උපපජ්ජේයන්තේ සෝතං චිත්තං දහතේ සංචිත්තං අදිඨාසෙත් තං චිත්තං භාවේති තස්සතේ සංඛාරාච විහාරාච එවං භාවිතා එවං බහුලී කතා සත්‍රෝපපත්තියා සංවත්තන්තේ අයං කෝ භික්ඛවේ මග්ගෝ අයං පටිපදා සත්‍රෝපපත්තියා සංවත්තති පුනච පරම් වික්ඛවේ වික්ඛෝ සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ඡාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස සුතං හෝති සාස්සෝ බ්‍රහ්මා දීඝායුකෝ වන්නවා සුඛ බහුලෝති සහස්සෝ වික්ඛවේ බ්‍රහ්මා සහස්සින් ලෝක ධාතුම් පරිත්වා අදිමුච්ඡිත්වා විහෙරති යේපේ තත්ථ සත්තා උපපන්නා තේපේ පරිත්වා අදිමුච්ඡිත්වා විහෙරති සේයථාපි වික්ඛවේ චක්කුමා පුරිසෝ ඒකං ආමණ්ඩං හත්තේ පරිත්වා පච්චවෙක්ඛේය ඒවමේව කෝ භික්ඛවේ සාස්සෝ බ්‍රහ්මා සාස්සින් ලෝක ධාතුම් පරිත්වා අදිමුච්චිත්වා විහෙරති යේසේ තත්ත සත්තා උපපන්නා තේපි පරිත්වා අදිමුච්චිත්වා විහෙරති තස්ස එවං හෝති අහෝ වතාහං කායස්ස බෙදා පරං මරණා සහස්සස්ස බ්‍රහ්මනෝ සාව්‍යතං උපපජ්ජේ යන්ති සෝතං චෙත්තං දහසේත් තං චෙත්තං අදෙට්ඨාසේත් තං චෙත්තං භාවේතේත් තස්සතේ සංඛාරාච විහාරාච එවං භාවිතා එවං බහුලේ කතාත් තත්‍රෝපපත්තියා සංවත්තන්තේ අයං භික්ඛවේ මග්ගෝ අයං පටිපදා තත්‍රෝපපත්තියා සංවත්තතේ පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ඡාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස සතං හෝති ද්වේසහස්සෝ බ්‍රහ්මා තේයාලම් තිසහස්සෝ බ්‍රහ්මා තේයාලම් චතුසහස්සෝ බ්‍රහ්මා තේයාලම් පංචසහස්සෝ බ්‍රහ්මා දීගායුකෝ වන්නවා සුඛ බහුලෝති පංචසහස්සෝපි භික්ඛවේ බ්‍රහ්මා පංචසහස්සෙන් ලෝක ධාතුම් පරිත්වා අදිමුච්ඡේත්වා විහෙරති යේසේ සත්ත සත්තා උපපන්නා තේපි පරිත්වා අදිමුච්ඡේත්වා විහෙරති සේයථාපි භික්ඛවේ චක්ඛුමා පුරිසෝ පංච ආමණ්ඩානේ හත්තේ කරිත්වා පච්ච වෙක්ඛේය එවමෙව කෝ භික්ඛවේ පංච සාස්සෝ බ්‍රහ්මා පංච සාස්සින් ලෝක ධාතුම් පරිත්වා අදිමුච්චිත්වා විහෙරති යේපේ තත්ත සත්තා උපපන්නා තේපි පරිත්වා අදිමුච්චිත්වා විහෙරති තස්ස එවං හෝති අහෝ වතාහං කායස්ස බෙදා පරං මරණා පංචසහස්සස්ස බ්‍රහ්මනෝ සාව්‍යතං උපපජ්ජේයන්ති සෝතං චෙත්තං දහතේ තං චෙත්තං අදෙට්ඨාතේ තං චෙත්තං භාවේතේ තස්ස තේ සංඛාරාච විහාරාච එවං භාවිතා එවං බහුලේ කතා සත්‍රූපපත්තියා සංවත්තන්තේ අයම් වික්ඛවේ මග්ගෝ අයම් පටිපදා සත්‍රූපපත්තියා සංවත්තතේ පුනච පරම් වික්ඛවේ වික්ඛෝ සද්ධාය සමන්නාගතෝ හෝති පේයාලම් සීලේන පේයාලම් සුතේන පේයාලම් ඡාගේන තේයාලං පඤ්ඤාය සමන්නාගතෝ හෝති සස්ස සුතං හෝති දසසහස්සෝ බ්‍රහ්මා දීඝායුකෝ වන්නවා සුඛ බහුලෝති දසසහස්සෝ භික්ඛවේ බ්‍රහ්මා දසසහස්සින් ලෝක ධාතුම් පරිත්වා අදිමුච්ඡේත්වා විහෙරති යේපේ තත්ත සත්තා උපපන්නා තේපි පරිත්වා අදිමුච්චිත්වා විහෙරති සේයථාපි භික්ඛවේ මනේ වේලුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරේ කම්මකතෝ පණ්ඩු කම්බලේ නික්ඛෙත්තෝ වාසතේච තපතේච විරෝචතිච ඒවමේව කෝ භික්ඛවේ දසසහස්සෝ බ්‍රහ්මා දසසහස්සෙන් ලෝක ධාතුම් පරිත්වා අදිමුච්චිත්වා විහෙරති යේසේ තත්ථ සත්තා උපපන්නාසේපි පරිත්වා අදිමුච්චිත්වා විහෙරති තස්ස එවං හෝති අහෝ වතාහං කායස්ස බේදා පරං මරණා දසසහස්සම් බ්‍රහ්මනෝ සහෝයතං උපපජ්ජේයන්තේ සෝතං චෙත්තං දහතේ තං චෙත්තං අදෙට්ඨාතේ තං චෙත්තං භාවේතේ තස්සතේ සංඛාරාච විහාරාච එවං භාවිතා එවං බහුලේ කතා තත්‍රෝපපත්තියා සංවත්තන්ති අයම් වික්කවේ මග්ගෝ අයම් පටිපදා සත්‍රෝපපත්තියා සංවත්තතේ පුනච පරම් වික්කවේ වික්ඛෝ සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන පේයාලම් සුතේන පේයාලම් ඡාගේන පේයාලම් පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස සුතං හෝති සතසාස්සෝ බ්‍රහ්මා දීගායුකෝ වන්නවා සුඛ බහුලෝ සතසාස්සෝ භික්ඛවේ බ්‍රහ්මා සතසාස්සින් ලෝක ධාතුම් පරිත්වා අදිමුච්ඡිත්වා විහෙරති යේපේ සත්ත සත්තා උපපන්නා තේපේ පරිත්වා අදිමුච්ඡිත්වා විහෙරති සේයතා බිබික්ඛවේ නෙක්ඛං ජම්බෝනදං දක්ඛ කම්මාර කුත්ත උක්කාමුක සුකුසල සම්පහට්ඨං පණ්ඩුකම්බලේ නික්ඛෙත්තං වාසතේච සපතේච විරෝචතිච ඒවමේව කෝ බික්ඛවේ සතසහස්සෝ බ්‍රහ්මා සතසහස්සින් ලෝක ධාතුම් පරිත්වා අදිමොච්චිත්වා විහෙරතේ යේපේ තත්ත සත්තා උපපන්නා තේති පරිත්වා අදිමුච්චිත්වා විහෙරති තස්ස එවං හෝති අහෝ වතාහං කායස්ස බේදා කරං මරණා සතසාස්සස්ස බ්‍රහ්මනෝ සහව්‍යතං උපපජ්ජේයන්තේ සෝතං චිත්තං දහසේ තං චිත්තං අදිට්ඨාසේ තං චිත්තං භාවේසේ තස්ස තේ සංඛාරාච විහාරාච එවං භාවිතා එවං බහුලේ කත්තා තත්‍රෝපපත්තියා සංවත්තන්තේ අයං දෙක්කවේ මග්ගෝ අයං පටිපදා තත්‍රෝපපත්තියා සංවත්තති පුනච පරං දෙක්කවේ දෙක්කෝ සද්ධාය සමන්නාගතෝ හෝති ශීලේන පෙය්‍යාලම් සුතේන පෙය්‍යාලම් ඡාගේන පෙය්‍යාලම් පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස සුතං හෝති ආභාදේවා පෙය්‍යාලම් පරිත්තාභාදේවා පෙය්‍යාලම් අප්පමානාභාදේවා පෙය්‍යාලම් ආවස්සරා දේවා දීඝායුකා වන්නවන්තෝ සුඛ බහුලාතේ තස්ස එවං හෝති අහෝ වතාහං කායස්ස බේදා පරං මරණා ආවස්සරානං දේවානං සහෝයතං උපපජ්ජේයන්ති සෝතං චිත්තං දාතේ තං චිත්තං අදිඨාතේ තං චිත්තං භාවේතේ තස්සතේ සංඛාරාච විහාරාච එවං භාවිතා එවං බහුලේ කතා සත්‍රූපපත්ත්‍යා සංවත්සන්තේ අයං දෙක්කවේ මග්ගෝ අයං පටිපදා සත්‍රූපපත්ත්‍යා සංවත්තතේ පුනච පරං දෙක්කවේ දෙක්කෝ සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන පේයාලම් සුතේන පේයාලම් චාගේන තේයානම් පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස සුතං හෝති පරිත්ත සුභා දේවා තේයානම් අප්පමාන සුභා දේවා තේයානම් සුභචින්නා දේවා තේයානම් දීඝායුකාවන්නවන්තෝ සුඛ බහුලාතේ තස්ස එවං හෝති අහෝ වතාහං තේයාලං සංවත්සති පුනච පරම් වික්ඛවේ වික්ඛෝ සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන තේයාලං සුතේන තේයාලං ඡාගේන තේයාලං පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස සුතං හෝති වේහප්පලා දේවා තේයාලං අවිහා දේවා පෙය්‍යාලං අතප්පා දේවා පෙය්‍යාලං සොදස්සා දේවා පෙය්‍යාලං සොදස්සේ දේවා පෙය්‍යාලං අකනිට්ඨා දේවා දීඝායුකා වන්නවන්තෝ සුඛ බහුලාතේ තස්ස එවං හෝති අහෝ වතාහං කායස්ස බෙහෙදා පරං මරණා අකනිට්ඨානං දේවානං සහව්‍යතං උපපජ්ජයන්ති සෝතං චිත්තං දහතේ පේයාලං සංවත්තති පුනච පරම් භික්ඛවේ භික්ඛෝ සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන පේයාලං සුතේන පේයාලං චාගේන තේයාලම් පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස සුතං හෝති ආකාසානං ඡායතනෝපගා දේවා දීඝායුකා චිරට්ඨිතිකා සුඛ බහුලාති තස්ස එවං හෝති අහෝවතාහං තේයාලං සංවත්තතේ පුනච පරම් වික්ඛවේ වික්ඛෝ සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන පේයාලම් සුතේන පේයාලම් ත්‍යාගේන පේයාලම් පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස සුතං හෝති විඥානං ඡායතනෝපගා දේවා පේයාලම් පුනච පරම් වික්ඛවේ පේයාලම් ආකින්චඤ්ඤායතනෝපගා දේවා තේයාලම් පුනච පරම් වික්ඛවේ තේයාලම් නේව සංඥා නා සංඥායතනෝපගා දේවා දීඝායුකා චිරට්ඨිතිකා සුඛ බහුලා තස්ස එවං හෝති අහෝ වතාහං තේයාලං සංවත්සති පුනච පරම් වික්ඛවේ දික්ඛෝ සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ඡාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති ත්‍ස්ස එවං හෝති අහෝ වතාහං ආශවානං පය අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දෙක්ඛේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරයන්තේ සෝ ආශවානං කයා අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරති අයං වික්ඛවේ වික්ඛෝන කත්තචි උපපඤ්ඤති න කොහෙන්චි උපපඤ්ඤති තේ ඉදම වාච භගවා අත්තමනාසේ වික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති සංඛාරොප්පත්තේ සුත්තං දසමං අනුපද වග්ගෝ ဒ ුතියෝ තස්ස වග්ගස්ස උද්ධානම් අනුපද සෝදන පෝරිස ධම්මා සේවිතම්බ බහෝ ධාතු විභත්තේ ඉසිගිලිකිත්තේ චත්තාලේ සං ආනාපාන සතේ උපපත්තින්